කරුණීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම සාකච්ඡාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙමින් අපි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සතිವಾರයේ ආරම්භ කළ දෙන විදිහට අපි සංවිධානයෙන් ඉල්ලා සිටිමු අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න 15කටත් වැඩිය ලැබිලා තියෙනවා මම පළවෙනි ප්‍රශ්නේ කියවනවා අවසරයි ලොකු ස්වාමින් වහන්සේ අද දින භාවනාවේ විස්තර පහත සඳහන් කරමි. සක්මන් භාවනාව. ඊයේ ඔබ වහන්සේගෙන් ලබාගත් කමඨහනට අනුව යොමු කිරීමකින් තොරව නිදහසේ සක්මන ආරම්භ කළෙමි. දෑස් බිමට යොමු කරමින් සක්මනේ යෙදෙන විට මා සතිමත් බව වැටහුණි. එනම් දෙපා වැලි මත තබන ආකාරය, පොළවේ සීතල, තෙත ගතිය ආදී අත්විඳෙමි. විනාඩි 15කට පමණ පසු අවට පරිසරයට යොමු කළ දෑසින් සක්මන් කළෙමි. සියලුම ගස් හා යෝගීන් ඡායාමෙන් දිස්විය. කිසිදු විස්තර බැලීමකට සිත යොමු නොවිය. සක්මන ඊටමත් නිදහස්ය. සහැල්ලිය ප්‍රීතියක් හා සුවයක් දැනුනි. පර්යංක භාවනාව ආනාපාන සතිය. පර්යංකයේදී ඊතා ඉක්මනින් කය තැම්පත් වේ. නාසිකා අග්‍රේ ආශ්වාස සහ ප්‍රශ්වාසයේ වැදෙන අයුරු දැනුනි. ආශ්වාසය සීතලට හා ප්‍රශ්වාසය උණුසුමටද පළමුව හුස්ම රැලි ඝනකමටත් පසුව සිවුම් වී නොදැනී ගියේය. ශරීරයේ තෙරපීම් චලන නොයෙකුත් වේදනා ප්‍රකට විය. ඒවා වෙලදාමෙන් ශරීරය පුරා ගමන් ගන්නා ආකාරය බලා සිටියෙමි. සිත පිට ගියේ නැත. එම නිසා මේ සියලුම දේවල් වල වෙනස් වීම අත්විඳෙමි. නමුත් ටික වේලාවකට පසු මේ සියලු දැනීම් ඊතා දැඩි වීමට පටන් ගත්තේය. ඊතා කටුක අත්දැකීමක් විය. වේදනා උග්‍ර විය. තෙරපීම් උග්‍ර විය. හුස්ම ගැනීමට පවා දැඩි අපහසුාවක්ද වමනය යන්නට මෙන්ද දැනුනි. මෙහිදී පෙර පරිදිව මේ ශරීරය මගේ නොවේ සියල්ල වෙනස් වන බැවින් මේ පීඩාවද සුළු මොහොතකින් වෙනස් වෙනු ඇතයි සිතුවෙමි. එසේ නොවිය. එය උග්‍ර විය. මෙය මරණ වේදනාවදයි සිතුනි. එය ඊටමත් කටුක බැවින් පර්යංකයෙන් නැගී සිටියෙමි. අද දින පර්යංක දෙකේදීම මෙය සිදු වූ බැවින් හා මෙය භාවනාවට හිරිහැරයක් නිසා එයින් මිදී මගේ භාවනාව ඉදිරියට කර යාමට උපදෙස් පතමි. එදිනෙදා ජීවිතයේද බොහෝ විට සතිමත්ව කටයුතු කරමි. එහිදීද බොහෝ දේවල් සිද්ධීන්ගේ වෙනස දකින බැවින් සතුටින් ජීවත් වෙමි. ඔබ වහන්සේට අමාමා නිර්වාණය ප්‍රාර්ථනා කරමි. මේක මේ ඊයේ කියපු ප්‍රශ්නයක්මයි කියලා මම කියනවා. එළියෙක ආත්මවන්ත සහතිකයක් දෙන්න. මේ ඊයේ කියපු එකක්මයි ආයෙ කියවලා තියෙන. කට්ටිය බොහොම ආසාවෙන් බලන ඉන්නවා කියවන එකනත් බොහොම ගෞරවයෙන් කියවනවා. ද එහෙම නැත්නම් අලුතෙන් ලියලා දාපේකට. ලියලා දාපේ කරාට පුළුවන් දත උසන්. ඊයේකමද? ඒ වුණාට ඊයේ ටිකමයි තියෙන්නේ. ඊයේ කියන තියෙන විදිහට සක්මන් කරනකොට බාහිරට හිත එදුව ඇතට බොද වෙලා ගියා ඊට පස්සේ පාටිගංකයට ගියාට පස්සේ දේවල් එහෙම ලිව්වෙත් තමයිමද? එන්න පොඩ්ඩක් ඉස්සරහට එන්න. අවසයි සයින්ස් අද පරියන්කේදී සයින්ස් අර දැඩි වේදනාවක් දැනුණා කියන්නේ. ඒක නම් හොඳයි. මේක නම් බොහොම සන්තෝසයි. ඒක නම් ගණන් ගන්නෙම නැහැ නේ මම. කාටද බෙල්ලම කඩලා ගියොත් බෙල්ලම ගලවලා ගියොත් විතරක් බලනවා පණ තියනවාද කියලා විතරක් මට කාට හරි භාවනා කරලා අමාරු වෙටනවා කිව්වොත් එච්චර ජොලියක් යන්නේ නැහැ මොකේවත්. හැබැයි අර රචනෙමයි ඒ විදිහටමයි ලියලා තියෙන්නේ. ඉතින් ඒකෝට මට හිතනවා මේ මේ මූලාසනේ ඉන්න අම්මන්ඩි පරණේ කො කියුණාද දන්නේ නැහැ. සයිනස් දැන් ඉන්නේ. මරණ ප්‍රශ්නයක් නැහැ. මරණට පස්සේ කියන්නේ ඉතුරු ටික අපි කටයුතු කරනවා. දැන් දැහැින රිට්‍රීට් කරන කරලා තියෙනවා. අපි හත් දවසේ දානේ හරියටම ලස්සනට කරනවා. මෙතන පල්ලේ ආදාන මලුවක් ඉල්ලලා තියෙන්නේ අපි මේ කැලෑ දෙපාර්තමේන්තුවේ. අපි ශාසනික ගෞරවයේ යුක්තව ගෙදර කට්ටියට කියන්නත් එපා. මොකද එළියේ තිබ්බොත් මේ රිලව් අදිනවා. ඒ නිසා අපි යට කරනවා. අනේ සාවිනාස උදේ හවසයි මේ දෙසරේ. හොඳයි. එහෙම වෙච්චාවයි. තව දවස් දෙක තුනක් තියෙනවා මරණාසන්න එක නම් ඔන්න අපිට දැනගන්න පුළුවන්. මරණාසන්නමද කියලා අපි දානවා ඒක දාලා බලනවා. දැන් ගණන් ගන්න එපා ඕක කරගෙන යන්න. ටොප් එකට යනවා භාවනා හොඳට යනවා. සායනස හුස්මත් හිර වෙන්නේ. <laughs> හරි. හරිම සෝකේ තින් කියන්නේ සෑහෙන්න කිට්ටු කරලා නිවනට තියෙන. ඕම්ම ගන්න බැරි වෙන තනකයි යන්නේ. ඕම කරගෙන යන් අප්පා ජිංගම් බොරුවට මේ වැස්ස වෙලා අනම්මන කියලා අපි ඊගා ප්‍රශ්න. ඒ මට මේ තිබුණේ අර එකම දේ එක විදිහට ලියනකොට මට හිතුණා මේ කියවන තෝල්කයාගේ ප්‍රශ්නයක් කියලා මං හිතුවේ. නෑ. නැත්තම් මමයි අමාරුවට එන්නේ මේ ඒකට වෙන එකක් අද කිව්වොත් එහෙම කීයේ කියපේක නෙවෙයි අද කියන්නේ කියලා මම අහුවෙනවා. එතම හරි පරිස්සම්. දෙවෙනි ප්‍රශ්නය. අවසරයි ගරුතර ලොකු ස්වාමින් වහන්සේ. මම මෙවැනි නේවාසික භාවනා වැඩසටහනකට පැමිණි මුල් අවස්ථාවයි. එක් දින භාවනා වැඩසටහන් කීපයකට සහභාගී වී සිට ඇත්තෙමි. නිවසේදීද හැකි සෑම අවස්ථාවකදීම භාවනාවේ යෙදෙමි. පර්යංක භාවනාවේ යෙදෙන විට හුස්ම නොදැනෙන අවස්ථාවකට පැමිණෙයි. එවිට ශරීරය සැහැල්ලුව ටික වේලාවකින් දීප්තිමත් කුඩා නිල් පාට එළියක් ඈතින් දිස්වේය. මා අසා ඇති පරිදි එය අනිත්‍ය වශයෙන් සැලකූ විට නැතිව යයි. ඉන්පසු මා වටා හිස් අවකාශයක් වැනි දෙයක් දක්නට ලැබුණි. මෙය කුමක්දයි පැහැදිලි කරගනු කැමැත්තෙමි. එලෙසම මාව පිටුපසට ඇදී යන ස්වરૂපයක්ද දැනේ. තවද සක්මන් භාවනාවේදී පාදයේ ඔසවනවා, ගෙනියනවා, තබනවා යනුවෙන් සිතින් කියමින් සක්මන් කිරීම නිවැරදිද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔය තේ සක්මනේදී අර මෙනෙහි කරමින් ඒක පියවරක් තුනට ඔය කියන විදිහට මෙනෙහි කරමින් නැත්නම් වම දකුණු වශයෙන් මෙනෙහි කරමින් යනකොට වැඩි පියවර ප්‍රමාණයක් සතියෙන් තියන්න පුළුවන් නම් නැත්නම් සතිය වැඩෙනවනම් ඒක හොඳයි. මේ කරන කොයි ප්‍රයත්නෙමුත් බලන්නේ සතිය වැඩෙනවද කියලා. එතකොට පරියන්කේදී තියෙන විදිහට හුස්ම රැල්ල ගෙවිගෙන යනකොට මේ ආලෝක වගේක් පහළනවා විවේකයක් ඇති වෙනවා හිස්තනක් වෙනවා කියනවා වගේම අර ඉස්සෙල්ලා එකන කිව්වාගේ තද වීමක් මාරාන්තික ගතියක් බයක් ওই දෙකෙන් ඕන එකක් එන්න පුළුවන් ඒක වෙන්නේ අර Taman විශ්වාස කරගෙන ගිය අරමුණ වෙනස් වෙනවා දකින්නකොට සමහර වෙලක සතුටට බාර ගන්නවා සමහර වෙලක බයට බාර ගන්නවා ඒක මේ හිතට වද්දා ගන්න ඕනේ නැවත නැවත නැවත කරලා සතුටු වුණත් මේකේ තියෙන විදිහට ඒක බොහොම විවේකයක් සීමාවක් නැතුව යන්නේ ගන්න. නමුත් ඊගාට මොකද කරන්න කියලා ප්‍රශ්නක් තියෙනවා. ඒකට එකම දේ තියෙන ඔක ඉවරුණා නම් ඒකට ගියා නම් විවේකෙට ඉවර වෙනකම්ම ඉන්න. මොකද වෙන්නේ කියලා බලන්න. ආයත අනපනේ මත වෙනවද නැත්නම් හිතනේම ගොඩක් වෙලා ඉන්නවද කියලා. මේ දෙකෙන්ම මම අදහස් කරන්නේ ඔය ලෑස්තිලා යන්න. සාද සාද ඒකට සාදර වෙලා යන්න. එතන ඉස්සලක් කරා කිව්වා වගේ පුදුම තද කිරීමක් එහෙම නැත්නම් මේ කෙස්වලින් අල්ලලා වතුර යටෝ බාගෙන ඉන්නවා. හුස්ම ගන්න මොකක්වත් බෑ. මාරාන්තික තදවිල්ලක් තද වෙනවා. ඉතින් ඒ අපහම එතකොට ඒකටම බය වෙනවා. ඉතින් ඒ නිසා මේකම නැවත නැවත කරන්න තමයි අපි මේ නේවාසික වැඩමුළු සංවිධානය කරන්නේ. gedara හිටියනම් ඔබ දාලා දුවනවා. මේදි දුවන්න බෑ. රෑ 12න් පස්සේ ගේට්ටු වහනවා. 12න්නේ 10ටනේ. ඔව්. ගේට්ටු වහනවා. ඉතින් යන්න වෙන්නේ මේ කැලේ පාරෙන් තමයි. ඒකට කූඩල්ලෝ කනවා, සර්පයෝ කනවා නම් නම් ප්‍රශ්න තියෙන නිසා යන්න විදියක් නැහැ. තියලා තම්බනවා ප්‍රෙෂර් කුකර් එකේ දාලා කඩලා තම්බනවා වගේ බුද්ධි වෙනකම්ම තම්බනවා. නැත්නම් අතරමැද වුණොත් ඕක දෙතෑවර වෙනවා. යන්න අරින්න ඕනේ ඇට මිදුළු කාගෙන නැම්බිලා හොද්දි වෙලා කැඳ වෙලා හැඳි ගෑවිලා යනකම් ගියාට පස්සේ අන්න ෆිට් එකේ ඊට පස්සේ හරියන. ඒ දෙන්නටම කියතිර ඔය ඒ දෙන්න එක එකම දේ සිද්ධ වුණත් දෙන්නේ දෙවිතර ප්‍රතික්‍රියා කරනවා. ඒක අපි නෙමෙයි අපි ගినాපු අපේ සංසාරගත හැටි. ඕකම නැවත නැවත කරන්න දෙන්න. හැමදාම වාඩි වෙනකොට ත්‍රිවිධ රත්නයට පූජා කරන ජීවිතේ. මගේ ජීවිතේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට පූජා වේවා. මම සීලික පිළිట్లా තියෙන්නේ වෙන දෙයක් වෙන්න ඇරලා ගියාම එතන විතරයි පෞරුෂත්වයේ දිනු වෙන්නේ. ඒ නිසා ඊ ගාවට වෙන දේ බලන්න එපා. මේ දෙවෙනි එක කරාට මම මේ මතක් කරන්නේ එම් විවේක උනාට පස්සේ විවේක ජවනිකාවේ අවසානය මොකද්ද කියලා බලන්න. ඒකත් වார்த்தාවට දාන්න. එතකොට පුළුවන් ඒ අනුව අපිට තව ටිකක් කමටහන් සුද්ධ කරලා දෙන්න. යම්. තුන්වෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී পায় ඔසවනවා, ගිනියනවා, තබනවා ආදී වශයෙන් මෙනෙහි කළෙමි. එය සිහියෙන් කළෙමි. මම සක්මන් කළේ ලනුපැදුරක් මතය. ලනුපැදුරේ পায় ගැටෙන ආකාරය එනම් පළමුව විලුඹ, පසුව ඇඟිලි, එහි තබන ආකාරය සිහියෙන් දැක්කෙමි. ලනුපැදුරේ ගොරෝසු බව දැනුනි. සමහර අවස්ථාවල තද කෙඳි වදින විට වේදනාවක් ඇති වූ ආකාරයද අත්විඳෙමි. මේ ආකාරයට විනාඩි 45ක් පමණ සක්මන් භාවනාවේ යෙදුනි. පර්යංක භාවනාව. ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදුවන ආකාරය මෙනෙහි කළෙමි. භාවනාව කරන අතර මුල් අවස්ථාවේ සිට වරින් වර වෙනත් අරමුණු වලට සිත ඇදී ගියා. නැවත භාවනාවට සිත යොමු කරගෙන භාවනාවේ යෙදී සිටින විට විනාඩි 45ක් පමණ කාලය ගත වුණා. ඉන්පසු මනස ටිකෙන් ටික ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහිම ඇලී ගියා. හුස්ම රැල්ල දිගටම සිදුවන ආකාරය අත්දැක්කා. ක්‍රමයෙන් හුස්ම රැල්ල කෙටි වෙවි ගිහින් ඊටාම සියුම් තත්වයකටපත් වුණා. මේ தත්ත්වය විනාඩි 10ක් 15ක් පමණ අත්විඳෙමි. ගරු ස්වාමින් වහන්සේ භාවනාව નિවර්ධිව කර ඇද්දයි පහදා දී තව දුරටත් ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේකට මට හිතෙනවා ලියපු එක්කනාගේ ප්‍රශ්න දෙකක් අහන්න තියෙනවා නම් හොඳයි කියලා. ලියපු එක්කන අත උසන්න කැමතියි. ඉස්සරහට එන්න ඕන හැබැයි ඒක. උසාවියේ කූඩුවට නගින්න. මේ කවුරුත් වෙනුවෙන් මම අහන්නේ. එතකොට මම හිතන්නේ රචනයේ ලිවීම පිළිබඳ කාටත් වාඩි වෙන්න. කාටත් ආදර්ශයක් ලැබෙයි. මේකේ තියෙනවා පරියංග භාවනාවේ මුල හරියේ මගේ හිත භාවනා කරන ඉඳෝ හිත පිට ගියා. ඊට පස්සේ හිත ආපහු ගත්තයි කියලා අරමුණට. එහෙම තියනවා නේද ඔගේ? ඒ වාක්‍ය කියන්න බෑ. භාවනාව කරන අතර මුල් අවස්ථාවේ සිත වරින් වර වෙනත් අරමුණු වලට ඇදී ගියා. නැවත භාවනාවට හිත යොමු කරගෙන භාවනාවේ යෙදී සිටින විට විනාඩි 45ක් එතකොට නැවත පිට ගිය හිත නැවත භාවනාවට යොමු කරගත්තයි කියලා තියෙනවනේ. පිට ගිය හිත නැවත භාවනාවට ආවයි කියලා කොහොමද දැනගන්නේ? කොහොමද දැනගත්තේ? මයිකේ මයිකේ කරා. ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ලෙම හිත ඊළඟට ගත්තා. ඒක ඒ දිගටම විතරයි භාවනා කරන්න ගියා. ඒක ලිව්වේ නැත්තම් මං හිත විට ගියා. මං ආපහු ගත්තා. ඒතකොට මට ආස්වාසය වැටුණා. ඒතකොට මට ප්‍රස්වාසය වැටුණා කියලා ඒ අත්දකපු දේ ලිව්වේ නැත්තම් මං හැමදාම ප්‍රශ්න කරනවා. ඒ අනිවාර්යයි. නැවත තමන් ගෙදෙට්ට ආවන ගෙදෙට්ට ආවට ලකුණක් තියෙනවා. ඒක නිසා ඒ කාරණාව ලිව්වොත් මේ රචනයේ වටිනාකම වැඩි වෙනවා. හිත පිට ගියයි නම් හිත පිට ගියේ. පිටිගිය තාප වාමන මොකෙන්ද දැනගත්තේ? ආවයි කියලා ඒ කාරණාව ලියන්න ඕනේ. ඒක ඔක්කොම වෙනුවෙන් මතක් කරන්නේ මොකද ආසන්නට යනකම් මේක ලියලා තියෙනවා. ඒ කැලේ දැම්මනම් රචනයේ අංග සම්පූර්ණ ගතියක් එනවා. එතකොට මේ සක්මන් කැලේ තියෙන පොඩ්ඩක් ඒක සක්මන්ටි කියවන්න ආයෙසර බෑ. මුල් මුල් එක සක්මන් භාවනාවේදී পায় ඔසවනවා, ගෙනියනවා, තබනවා ආදී වශයෙන් මෙනෙහි කරමි. එය සිහියෙන් කරමි. මම සක්මන් කළේ ලනුපැදුරක් මතය. ලනුපැදුරේ පය ගැටෙන ආකාරය ආ ඕ ඒකෙදි තියෙනවා ඒ කෙඳි යන්නේනා වගේ දැනනවා ගොරෝසු ගතිය දැනනවා කියලා. එතකොට මේක මගේ සාමාන්‍ය ප්‍රශ්නයක්. ඒ විදිහට ඒ ගොරෝසු පොල් කෙඳි කකුලේ ඇනෙන එක තමන් කරගෙන යන භාවනාවේ සතිය පිහිටීමට ලාභයක් නැත්නම් සතිය පිහිටුපු නිසයි මට මේ දැනෙන්නේ කියලා හිතනවා නැත්නම් මේකේ භාවනාවට කරදරයක් භාවනාවට කෙනෙහිල්ලක් භාවනට අරියාදුවක් විදිහට පේන. කකුලේ ඇනෙන එක භාවනට අරියාදුවක්ද නැත්නම් භාවනට ලාභයක්ද? අරියාදුවක් නැලන් හිතුනේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ඒ විදිහට බැලුවා. ඈ? ස්පර්ශයේ තේරුණා. මේක වැරද්දක් කියලා තේරුණේ නැහැ. ඒ ස්පර්ශයේ තේරෙනකොට හැම වෙලාවෙම මිහිරියාවට නෙමෙයි තේරෙන්නේ. අමීරි විදිහට තේරෙන. නමුත් ඒක මේ සතිය තියෙන නිසායි. සතියෙන් තොරව ලනුපැදුරේ ඇවිදින්න බෑ. දැනෙන්නේ නැහැ. මොකද හිත කොහෙදනේ? එචා හිත සතියේ මේ ලනුපැදුරේ ඇවිදිනකොට ඒකේ දුක් වේදනාවක් ආවත් සැප වේදනාවක් ආවත් දැනෙන්නේ සතිය නිසා මේ ඉඳුරන් දැනීම ප්‍රනීත වෙච්ච නිසා. ඒ වුණාට එතෙන්දි වේදනාව තීපක් කරගන්න. නෑ නෑ මේ මාව නොමගරින්න දෙන්නේ නෑ. මම මේ මමනේ ප්‍රශ්න අහන්නේ. මගෙන් ප්‍රශ්න අහන්න දාම දෙන්නේ. ඒතකොට තෝල් කෑර අහන්න ඕන. මේ එන වේදනාව මේ එන කංකටොළු ලියන්න ඒක ලියනකොට පුළුවන් තරම් කියන්නේ මේ නිසා මගේ සතිය තවත් අහුරු වෙනවා කියලා. ඉතින් ඒකෝට මෙනෙහි කරනවා නම් ඒ කියන්නේ දැන් සාමාන්‍ය මෙනෙහි කරනවා කියලා ඕන කෙනෙක් ගන්න තරහ දේ තමයි මෙනෙහි කරන්නේ. එපා දේ මෙනෙහි කරන එකයි කරන්නේ. නැද්දකින් ඔබතන් කියන එක තමයි මෙනෙහි කරනවා කියන්නේ. වේදනාව මෙනෙහි කරනවා කියන්නේ වේදනාව නැද්දකින් ඔබතන් නොදෝම කියන්නේ. නැද්දකින් තත්වත් පොයි. ඊමනේ මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒක නම කියලා කතා කරන එක විතරයි. ඒ නිසා අනවශ්‍ය දෙයක් මම මේ අහන්නේ ඒ විදිහට සුවිශේෂී විදිහට පුංචි දේවල් වැටහෙනවා. කකුලේ සංවේදී භාව වැඩි වෙනවා. ඒ වැඩිවීම සතිය දියුණු වෙන ලකුණක් කියලා බඩක් ගත්තොත් භාවනාව දවස් දෙකයි කරන්න මේක කං කරච්චලයක් මේ කකුලට මයිල් ඇවිල්ලා තියෙනවා මේක ග්‍රීස් ගාලා දෙන්න මේ කකුලේ මේ හැමදාම ඇඳාවට තල් තෙල් ගාලා මසාජ් කරන්න හරි මේ කියන්නේ නෝ ඒ කියන්නේ කවදාවත් භාවනාවක් වෙන්නේ නැහැ ඒ නිසා ශරීර ආසාව විතරයි ඒ නිසා පළවෙනි කාරණාව තමයි පිටිගියේ හිත ආවන ආපු බවට ලකුණක් ලියන්න දෙක මේ දැනෙන වේදනා Taman හිරිහැරයක් කාංකරච්චලයක් හරියාදුවට ගන්නවද නැත්නම් මට මේක සත්‍ය පිටට උදව් වුණාද කියන එක සචනෙට පොඩ්ඩක් ඇතුල් කරන්න ඕන. ඇතුල් කෙරුවාම කාගෙන්වත් කමටහන් සුද්ධ කරන්නේ නැතුව Tamanටම යන්න පුළුවන් ගතියක් එනවා. අවසානයේ අහලා තියෙන විදිහට භාවනා හරියට යනවාද කියන එකට මම ඔව් කියලා කියනවා. හැබැයි රචනා ශිල්පේ ලියන ක්‍රමය ඔය විදිහට දිනු කරගන්න ඕන. එතකොට ඉස්සරහට ආවට බින් සිද්ධ වෙනවා. හතරවෙනි ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම රැල්ල සියුම් වී ගොස් අරමුණක් නැති අවස්ථාවකට පත්වන බව දන්වා පසුගිය මාර්තු මාස වැඩමුළුවේදී ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගත්ෙමි. මේ දිනවලදී භාවනාව පටන්ගත් විගසම හුස්ම රැල්ල සියුම් වනමාත් සමගම කය ඊටමත් සැහැල්ලු වී මුළු කයම නොදැනී යනවාක් මෙන් දැනේ. සැහැල්ලු වූ කය වෙත සිත යොමාගෙන ඉන්නා විට ශරීරයේ තනින් තන සියුම් වේදනාවන් දැනේ. නමුත් කය ඊටමත් සැහැල්ලුය. මෙලෙස පැයක පමණ කාලයක් සිටින විට කය පැද්දීමකට පත්වන බව දැනේ. ඒ දෙසටම සිත යොමු කළ විට මුළු කයම පැද්දෙන බව දැනුණද නැවත සිත ඉවටත ගත් විට පැද්දීම නවතී. මෙලෙස පැයක පමණ කාලයක් අපහසුවකින් තොරව සිටිය හැකිය. සක්මන් භාවනාව වැඩිීමේදී විනාඩි 45ක් පමණ යන විට තද නිදිමතක් දැනේ. මෙවිට පාද එසවීමට පවා අපහසු වන තරමට නිදිමත වැඩි වේ. නමුත් භාවනාව දිගටම කරගෙන යාමට පුළුවන්. මෙම භාවනා ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. ඔය අර මුලින්ම ලියලා තියෙනවා මේ අරමුණක් නැති වුණත් නැත්නම් ගත්ත අරමුණ ගෙවිලා ගියත් දිගට කරගෙන යන්න පුළුවන් ගතියක් පරණ සංසිද්ධියක් කියලා. ඉතින් ඒක ඔය අපි මේ ඉගෙන ගන්න සතිය මිච්ඡා සති සම්මා සති කියන එකේදී හරි වැදගත් වෙනවා. උඟ දෙනෙක් මේ සතිය පවත්තන්න අරමුණක් තියෙන්න ඕනේ. ඒක නিত্য සුඛ සුභ වශයෙන් ගලකොටප එකක් වගේ බලාපොරොත්තු වෙනවා. ඒක තමයි සාමාන්‍ය ආධුනිකයාගේ හැටි. නමුත් බලාගෙන ඉන්නකොට ඒක වෙනස් වෙනවා කොච්චර වෙනස් වෙනවද කියනවනම් ආශ්‍රත් ප්‍රසස්තිකේ වෙනස නොදැනී ගිහිල්ලා පස්සේ ආශ්‍රත් ප්‍රසස්සෙත් නොදැනියන. ඒත් ඒත් සතිය තියෙනවා. අන්න ඒ විදිහට මේ සතියේ අරමුණු ගන්න අරමුණත් විපරිණාමයටපත් වෙනවා. මේ වෙනකොට සතිය එන්න එන්න වැඩෙනවා. අන්න ඒ විදිහට මේ වෙනස් වීම දැක ගන්න අසුළු විදිහට භාවනා කරන කෙනාට ඉබේම තේරෙනවා මේක මුල අල්ලලා දුන්නට පස්සේ ඒක වැඩෙනවා කියලා. ඉතින් ඒක මේකේ සටහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම බර කරලා ලියලා තියෙන්නේ සක්මන් කරනකොට අධික නිදිමත ගතියක් එනවා. ඒක අපි හිතන්නේ නිදාගන්න ඉරියව්ව තමයි නිදිමත වෙන්නේ කියලා. නැත්තම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ නමුත් මේකට තේනවා හිටගෙන ඉන්න ඉරියව්වෙත් ඇවිදින ඉරියව්වෙත් නිදිමත එන්නේ ඉඳී තියෙනවා. ඒ හේතුව හිතේ ආසාවල් සහ තරහවල් අඩු වෙනකොට නිින්ද තමයි මතුවේ. හිත අවදියෙන් තියානින්න ඕන රණ්ඩු වෙවි ඉන්න ඕන. නැත්තම් ආසාවල් ගොජ දාන්න ඕන. ආසාවල් ගොජ දාන්න නම් වලිගේ උඩ ඉන්නේ අපි. ඒක ඉෂ්ට වෙනකන් ඉතින් දුවනවා වලිගේ ඉඳ තිබ්බ හනුම වාගේ. කේන්තියක් ගියමත් ඉන්නේ නැහැ. ඉතින් මේ දෙක නැත්තම් ප්‍රධාන වශයෙන් ඒ ආශාව සහ තරහව නැත්තම් නිදිමත තමයි එන්නේ. ඉතින් අපි නිදිමතට වැඩිය හරි කැමති තරහටයි ආශාවටයි. කොයි වෙලාවෙත් අවදියෙන් ඉන්නවයි කියලා කියන්න උග්‍ර තරහක්, උග්‍ර ආශාවක්. ඒ නිසා අපි දැනගන්න ඕන තරහව ආශාව තරහව නැතුවත් හිතට නින්දර වැටෙන දේ තුතියන් හිටියොත් විතරක් ගැඹුරු සත්‍ය අත්දකින්න පුළුවන්. නැත්නම් ගැඹුරු සත්‍යයට එනකොට නිදිමත ඇතිලා යනවා. ඒ නිසා අනිත් දවසේ ඒකට ලෑස්තිලා යන්න නිදිමත කියන්නේ මේ වෙලාවේදී තරහත් ආසාවක් නැතිකම ඒතියෙදී නින්දට වැටෙදි දෙනතු අවදීන් යන්න ඕනෑ කියලා ඒක සතිය ඉදිරි ගමනක් කියලා සූදානම් ගමනින් යන්න. එතකොට උඟක් වෙලාට මේකට උත්තර හොයාගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවණීය ලොකු ස්වාමින් වහන්සේ. සක්මන. සහැල්ලුවෙන් ටික වේලාවක් ඇවිද ගොස් පතුල්වල දැනීම ආරමුණු කළෙමි. තෙරපීම හා බර දෙපයට මාරු වීම හොඳින් නිරීක්ෂණය කළෙමි. ගොරෝසු ලනුපැදුර දැනේ. එසේ දැනීම දෙපසට මාරු වීම පමණක් දැනේ. එකක් පසුව අනෙක. එකක් ඇතිවන විට අනෙක දැනීමද ඇතිවීමද නොනැවතී මාරු වීමද සිතට දැනේ. ලනුපැදුරේ ඉදිරිය නොබලා හිස ඔසවාගෙන ඇවිද ගියමි. අවට දේවලට සිත නොබැඳේ. අරමුණ හා සිටී. විනාඩි 45ක් පමණ වෙහෙසක් නැතුව සක්මන් කළෙමි. පර්යංකය. ඉන්පසු පර්යංකයට වාඩි වී කය පහසු වන තෙක් එදෙස බලා සිටිමි. හුස්ම හොඳින් දැනෙන විට ආශ්වාසයේ මුල සිට අග දක්වාද ප්‍රශ්වාසයේ මුල සිට අග දක්වාද බැලීමට පටන් ගතිමි. ගොරෝසු ආයාසයෙන්ගත් හුස්ම ක්‍රමයෙන් රිද්මයානුකූල වූ අතර වේගය අඩු විය. හුස්ම චක්‍රය නොකඩවා බැලිමි. අරමුණ හා එය බලන සිත එක ළඟ බව දැනේ. හුස්ම දැනීම නොදැනී ගියා. ඉක්මනින් නැවතත් දැනුණා. නිින්ද ගියා වැනි හැඟීමක් ඇතිව ටික වේලාවක් සිටි බව දැනුණා. සිදු වූ දේ මතක් කළ නොහැක. ඉන්පසු සිත අතීත අනාගත සිතුවිලි ඔස්සේ වැඩි වේලාවක් සිටින බව දැනි නැවත අරමුණට පැමිණියා. නැවතද හුස්ම නොදැනෙන විට සිතුවිලි ඔස්සේ යන බව පැහැදිලි. මෙය පීඩාවක් ලෙසද අරගලයක් ලෙසද දැනුනි. කිසිවක් නොකර ඔහේ නිකම් සිටින්නට සතියෙන් සිටින්න යයි සිතාගතිමි. ක්‍රමයෙන් සිත තැන්පත් විය. ප්‍රබෝධ මත්ය. මා සිටින බවද නිින්ද නැති බවද දැනේ. සිතට පැහැදිලි අරමුණු නැත. සිතුවිලි නැත. අවට දැනෙන බවද දැනේ. කිසිවකු සිත කිසිවකට සිත අරමුණු නොවේ. පැයකට ආසන්න කාලයක් සිටියෙමි. ගරු ස්වාමීන් වහන්සේ වැරදි පෙන්වා දෙන මෙන් ඉල්ලමි. අවවාද ලබා දෙන මෙන්ද ඉල්ලමි. දීඝාෂ ලැබේවා. මේක එක වාක්‍යයක් තියෙනවා මේ බලන අරමුණයි හිතයි දෙක බොහොම සමීප වේගෙන එනවා වගේ. ඉතින් ඒක වෙලා අන්තිමට හිත යනවා දෙකම එකක් වෙනවා. එහෙම වුණාට පස්සේ කොහෙද ඉන්නේ මොකද වෙන්නේ මොකක්වත් මතක නැහැ. ඉතින් ඒ නිසා අරමුණු පේන තාක්කල් දෙකට දෙතෑවර වෙලා තියෙනවා. අරමුණ දිහා බලන්නේ ඉන්න ඉන්න ඉන්න මේ දෙක එකට එකතු වෙනවා. හරියට බල්ලු දෙන්නේ ගොරෝ ගොරෝ ඉඳලා ඇවිල්ලා එකට පොරකා වැටෙනවා. ඉතින් එතෙන් ආවට පස්සේ මම නැහැ. අරමුණ හිත සමීප වුණාට පස්සේ මම නැහැ. ඉතින් අපිට කරන්න තියෙන්නේ කිට්ටු වෙනකන් ලං කරලා දෙන්න එතකොට මේ ලං වේගන එනකොට විද්‍යුත් චුම්බක ශේෂයකට ගියා වගේ හොඳට තේරෙනවා දැන් මේ දෙන්න ලං වෙන්න හදන්නේ කියලා. අන්න එහෙම වුණාට පස්සේ භාවනාව විශ්ව භාවනාව ඇරයන්. එතකොට 100%ක්ම මොනක්වත් එක්ක තේරෙන්නේ නැතුව යනවා නිින්ද ගියා වගේ වැටෙනවා. නැත්නම් සිද්ධ වෙන දේ හොඳට තේරෙනවා මේක සද්දයක් මේක වේදනාවක් මේක හිතවිල්ලක් මේක මූල කර්මත්තානේ මූල කර්මත්තානේ හිටියේ නැහැ කියලා බයක් වෙන්නෙත් නැහැ එතකොට. හිත පිට ගිහිල්ලා තියෙන බව දන්න. මොකක්ක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ ඒ අතරමාරුවේ තමයි මේ රචන ලියවිලා තියෙන්නේ. ඕක නැවත නැවත කරන්න. එතකොට Tamanට මේකේ වශියක්. ඒක Tamanට මේ සිද්ධි වෙන ගතියක් එයි. ඒ නිසා ওই ක්‍රමයේම නැවත නැවත කරන එක තමයි ඔකට කරන අනුග්‍රහය. හයවෙනි ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී දකුණු පාය එසවීම, යැවීම, තැබීම, නැවත මුදා සතියෙන් කළ හැක. වම් පායද එසේම සතියෙන් කරමි. ටික වේලාවක් සක්මන් කිරීමේදී পায় එසවීම යැවීම තැබීම නොදැනේ. සමහර වේලාවට পায় පොළවට තැබීමේදී තද ගතිය සීතල ගතිය දැනේ. පයේ ඇට නහර හිතට මෙනෙහි වේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඉදිරියට කරන්නේ කෙසේදයි පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුවය දිගාසිරි පතමි. වැඩි වේලාවක් වම දකුණ දකමින් පියවර ගන්න වැඩි කරමින් යෑම තමයි මේ වෙලාවේ සතිය වැඩනවා කියලා කියන්නේ. එහෙම ගියාට පස්සේ තබන තබන පියවරේ ගුණාත්මක බව රසය ඕජාව පස්සේ වැටේ. ඒ නිසා පුළුවන් තරම් වැඩි වේලාවක් වැඩි පියවර ගාණක් එක දිගට සතිය පැවැත්වීම සඳහා කුමක් කළ යුතුද? අන්නේ දී කරන එක තමයි කරන්නේ. හත්වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. මා ආදුනික යෝගියෙක් මේ. පළමු දවස සක්මන් භාවනාව කළමුත් වෙනසක් නොදැනුනි. ආශ්වාසය හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කළ හැක්කේ එක දිගට විනාඩි 15ක් විතරය. ඒත් නැවත නැවත ආශ්වාසය හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කළෙමි. අද දින උදේ පැයකට ආසන්න කාලයක් එක දිගටම සක්මන කළෙමි. සිත හොඳින් සතිමත් වූ බවක් දැනුනි. ඒ සමගම ආශ්වාසය හා ප්‍රශ්වාසය නිරීක්ෂණය කළෙමි. ටික වේලාවක් ගිය පසු එසේ සිටියදී මාගේ ශරීර කොටස් ගැලවි ගියාසේ දැනුනි. එහෙත් ආශ්වාසය හා ප්‍රශ්වාසය බැලීම වෙනසක් නොවිය. මා දැනුවත් වීම පැයකට වැඩි කාලයක් ගත වී තිබුණි. මා නොදැනුවත්වම පැයකට වැඩි කාලයක් ගත වී තිබුණි. සිත හොඳට සැහැල්ලුවෙන් මායේ ඉරියව්වෙන් මිවත් වීමි. මේ ගැන තව ඉදිරියට කළ යුත්තක් ගැන කරුණාවෙන් උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව ලැබී සාසනික කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔව් පසුකොටසට අවධානය යොමු කෙරුවොත් එහෙම ඉඳගෙන ඉන්නකොට තමන්ගේම ශරීරයේ පේනවා අනුන්ගේ එකක් වගේ. එතකොට ඒකට කියනවා පරතෝ කියලා. පිටේ මමම ඉඳගෙන ඉන්නවා පේනවා. පේන කියන්නේ ඇහැට නෙවෙයි වැටෙනවා. ඒක ඉතින් කෑලි කැඩෙනවා, ආයෙත් එකතු වෙනවා, බර වෙනවා, හීතල වෙනවා, සීතල වෙනවා, රත් වෙනවා, උණුසුම් වෙනවා. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. නිකන් චිත්‍රපටියක් බලා ඉන්නා වගේ, විචිතුතු මැදියා බලා ඉන්නා වගේ බලාගෙන ඉන්න පුළුවන් ගතිය ආපුවාම හරි පහසුයි. අර කයට එන වෙහෙස අතරි දෙනවා, කටරි දෙනවා කතා නැහැ ඒකට. රිද්දෙනවා. හැබැයි මගේ නෙමෙයි. වේදනාව දැනෙනවා මම කියාගන්නේ. ඉතින් එහෙමනම් අපි කරන්නේ හිත කරදර ගන්න නැතුව ඉන්න පුරුදු වෙනවා. ඒකට බුද්ධජානනාංශය දීලා තියෙන්නේ පරතෝ දර්ශනය කියලා. Taman දිහාම බලනවා අනුන් බලනවා. සක්මන් කරනකොටත් පේනවා. විහි රූකඩේ සක්මන් කරනවා Tamanට ඒක දිහා බලන්න පුළුවන්. ඒක අතන රිදෙනවා මෙතන රිදෙනවා කියලා ශරීරාංග සම්බන්ධ කරන්න ගිය ගමන් වේදනයි තරහා ගන්න බෑ. දැන් මේ එහෙම නැතුව අල්ලපු gedara වේදනාවක් වගේ බලන්න පුරුදු වෙන වෙලාව නිසා ඔක දිගට කරන්න. එතකොට Tamanට මේ ශරීරයේ ඉන්න ගාම මේ ශරීරයෙන් වෙන් වෙලා ශරීර ස්වභාවය දක් ගන්න පුළුවන් තත්යකට එනවා. අටවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව ගැන විස්තර කරමි. තෝරාගත් වැලි මලුවක එක් අන්තයක සිට මම දැන් මෙතන යයි සීකොට සිරුර දෙස සිහිය පවත්වන ලදී. සිරුරේ බර පාදයකට දැනෙන අයුරුත් යටිපතුල් වලට වැඩියෙන් දැනෙන නිසා වැලි සමග යටිපතුල් හොඳින් තෙරපි රළු බව වැඩියෙන් දැනෙන්නට විය. ඉන්පසු වම දකුණ දෙස මෙනෙහි කරමින් අනිත් අන්තයට ගිය අතර නැවත හැරෙන විට හැරෙන අයුරුත් හොඳින් දැනිනි. නැවත අනිත් අන්තයට වම දකුණ සිහි කරමින් සක්මන් කර ටික වේලාවක් ගත වින විට යටිපතුල වැලි සමග තෙරපීම නිසා රළු බවක් හොඳින් දැනෙන්නට විය. එයම සිහි තබාගෙන සක්මන් කළ අතර මේ වන විට විනාඩි 15ක් පමණ ගත වී තිබුණි. මිටින් විට සිත බාහිරට ගියේ පෙර ඇසුරු කළ රූපයක් සිහිවන සිහිවීමෙන්ය. නැවත නැවත සක්මන්ට සිහි තබා ආරම්භ කර එසේ නැවත ආරම්භ කරන විට වම දකුණ ලෙස සිහි කරන ලදී. මෙසේ විනාඩි 40ක් පමණ සක්මන් කරන ලදී. උඩමළුවේ සිට පහළට එන විට සිරුරේ බර යටිපතුල් වලට දැනී ඇති අයුරුත් විටකදී ඉදිරියට සක්මන් කරන විට උස තැන්වලදී පාදය බඩා උස්සන අයුරුත් එවිට අනිත් පාදය ටික වේලාවක් වැඩිපුර බර දරා සිටින අයුරුත් දැකගත හැකි විය. සමතලා වැලි පොළවේදී සමබරව ගමන් කරන අයුරුත් ලොකු බොරළු කැට මත පාදය තැබීම නිසා වේදනා සහිත තෙරපුමක් දැකගත හැකි විය. පහළට බසින විට විශේෂයෙන් ප්‍රවේශම් කාරී බවක් දක්වන අයුරුත් සිරුරේ බර ඉදිරියට නැමී ඇති අයුරුත් දැකගත හැකි විය. පහළ මළුවේ සිට උඩට එන විට පඩි උඩට කකුල් තැබීමට පාදයේ දන හිසෙන් නැමී ටිකක් වැඩිපුර එසවෙන අයුරුත් සිරුරේ බර පසුපසට බර වී ඇත ඇවුරුත් දෙකගත හැක. යටිපත් වලට ගොරෝසු බව හොඳින් දැනෙන්නට විය. ලිස්සීමට මෙන් නැති තැන්වලදී සැහැල්ලු නොවි පාදයේ බර එක තැනක රැඳෙමින් හොඳින් සිටින්නට වූ අතර අනිත් පාදයේ එසවෙන අයුරුත් දැකගත හැකි විය. වැසි පොද වැටි ඇති දිනයක් වූ නිසා අද යටිපතුලට සිසිලත සිසිලත් තෙතමනයත් හොඳින් දැනුණු අතර පෙර දිනට වඩා වෙහෙස බවක් අඩුවි අඩුවී තිබිනි. පින්වත් ස්වාමින් වහන්ස සක්මන් මළුවේත් ඉන් පරිබාහිරව වේලාවෙත් සක්මන පිළිබඳව සතිය පැවැත් වූ අයුරු විස්තර කරන ලදී. මාගේ සක්මන් භාවනාව තුළින් තව තවත් සතිය දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උතුම් උපදෙස් පතමි. ඔබ වහන්සේටද ප්‍රතන්නා වූ බෝධියකින් උතුම් ධර්මය සුවසේ අවබෝධ කර ගැනීමට මේ පින්පෙත් හේතු වාසනා වේවයි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඔය මේකේදී අර සක්මමලුවෙන් පිට උඩට නගිනකොට පල්ලෙහාට එනකොට ආදි වශයෙන් සලකා බලලා තියෙනවා. අන්න ඒ ටික සලකා බැලුවොත් ඔය දීවැඩියාව කියන රෝගේ කවදාකවත් එන්නේ නැහැ. ඇවිදින හැම වෙලාවෙම කකුල තියෙන හැටි බලන්න. එතකොට මේ අර හොඳටම දීවැඩියාකාරයේ දවස් 10 පින්නපාත කරනකොට පිරිමි කෙනෙක් දීවැඩියව නැහැ. ඉතින් මේ කට්ටිය දීවැඩියාව තියන්නේ කොච්චර ආදරෙන්ද කියලා මට හිතෙනවා. හරි ආසයි මේ නම්බු කරලේ දන්නේ මේ. ඉතින් තරන්නේ පෙලන්නේ නැතුව ඇඟ තියාගෙන මේ දීවැඩියාට බෙහෙත් පතක් විතර බීලා බෑනේ මුකුත් කරගන්න බෑනේ මේ ඩයබටිස් නේ. මොන මගුලක්වත් නැ සපත්තු සර්පතෙක් ගාලා උඩට පල්ලයට දෙසරක් ගිහිල්ලා එනකොට ඉහෙන් කණින් බෑලා යන ඔක්කොම ලෙඩ. මේ විදිහට රචන ලියන්න පුරුදු කරන්න නිකන් කරනවා නෙවෙයි රචන ලියන්නේ කරන්න පුරුදු වෙන්න ඉහෙන් බහින රෝගයක් එන්නේ නැහැ. අරුවචන්සේ අවුරුදු 45ක් හැමදාම කිලෝමීටර් 10ක් 15ක් ඇවිදලා තියෙනවා. අවුරුදු 45ෙම සපත්තු සෙරප්පු පාවිච්චි කරලා නැහැ. ඉතින් අපි නිවන් යන්න හදන්නේ සපත්තු දාගෙන. අපි නිවන් යන්න හදන්නේ ඉන්ටර්සිටි ඉන්ටර්සිටි බස් එකේ. අපි කියනවා පාර හොඳට කාපට් කරලා හරි ගසලා දෙන්න අපිට සුවසේ යන්න කියලා. යයි. හැබැයි නිවනට නෙවෙයි අපායට. ඒ නිසා මේ විදිහට කරන්ඩ කරලා ලියන්න කොච්චරක් ලෙඩ රෝග තනිප වෙනවද කියලා ඒකත් මම ආගෙන ඉන්නවා අපි යනවා නමුත් ඊගා ප්‍රශ්න. නම වෙන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්ස පරණ්‍යංක භාවනාව මම දැන් මෙතන පහසුවෙන් වාඩි වී සිටිනවා යනුවෙන් සිතා පහසු ඉරියව්වකින් වාඩි වී එම ඉරියව්ව දෙසම බලා සිටියෙමි. සිතින් කිසිම සිතුවිල්ලක් නොගත්ෙමි. නිකම්ම බලා සිටින විට යාන්තමින් හුස්ම වැටෙන බව දැනුනි. කිසිවක් ගැන නොසිතා නිකම්ම බලා සිටියෙමි. අතීත සිතුවිලි වරින් වර සිතට ආවද ගණන් නොගෙන බලා සිටියෙමි. වරින් වර හුස්ම දැනුණද සිතුවිලිද වරින් වර දැනුනි. අද භාවනා කරන්න පටන්ගත් අයකු මෙන් නිකම්ම බලා සිටියමි. හිතහා ගත දෙකට විවේක ගතියක් දැනුනි. අද දින පර්යංක දෙක තුලදීම මේ සිදුවීම දැනුනි. හුස්ම බැලීමට පෙර එන සිතුවිලි ගැන උනන්දු වීමක් නොකලෙමි. එම ඉරියව්වේම පැයක් ඉක්ම යනතුරු වාඩි වී සිටීමට හැකිය. සක්මන් භාවනාව අලුයම හතරට පමණ උඩ මළුවට ගොස් ලනුපැදුරක් තෝරාගෙන කීප වාරයක් වේගයෙන් එහා මෙහා ගමන් කළෙමි. ඉන්පසුව හෙමිහිට ලනුපැදුරේ කෙළවර සිටගෙන මම දැන් මෙතන හිටගෙන ඉන්නවා යනුවෙන් එම හිටගෙන සිටින ඉරියව්ව දෙස ටික වේලාවක් සිත යෙදුවෙමි. ඉන්පසු ලනුපැදුරේ මේ කෙළවර සිට එහා කෙළවරට යනතුරු සිහිය කඩාගන්නේ නැතුව පාදයේ යටිපතුලේ සිත තබාගෙන ඇවිද්දෙමි. වම තබන විට වම කියාද, දකුණ තබන විට දකුණ කියාද සිටුවෙමි. ආපසු හැරෙන විට හැරෙන බව සිතා හැරුණෙමි. සිටගෙන සිටින විට ශරීරයේ බර සමාන බර සමානව කකුල් දෙකට බෙදී ගොස් තිබෙන බව දැනුනි. පාද ඔසවා තබන විට ඔසවන කකුලට විවේකයක් ලැබෙන අතර අනිත් කකුල මුළු ශරීරයේම බර දරන බව දැනේ. රටාවකට මෙන් කකුල් දෙකට බර මාරුවෙන් සක්මන් කරන බව නිරීක්ෂණය විය. පාදයේ යටිපතුල් දෙක බොහෝ විවේකීව තිබෙන පයට දැනෙන ස්පර්ශය හඳුනා ගනී. පළමුවෙන් ලනුපැදුරේ ඇවිදින විට එහි ගොරෝසු රළු ගතිය පාදයේ උඩ කොටසට හා ඇඟිලිවලට හොඳින් දැනුනි. විලුඹ පළමුවෙන් ඔසවන අතර පළමුව බිම තියන්නේද විලුඹ උවද එයට එතරම් තදින් සංවේදනා නොදැනේ. තවත් දිගින් දිගටම සක්මන් කරන විට ලනුපැදුරේ රළු ගතිය අඩු වී ඇති බවක් දැනුනි. විවේක් යටිපතුල ලනුපැදුර හා වැලි පොළව සිප ගන්නා ආකාරයක් දැනුනි. අවසන් වන විට වම වම දකුණ නැතිවම විවේකව පාද ඔසවමින් තබමින් සක්මන අවසන් කරමි. එක පාදයක් ඔසවන විට එම පතුලට දැනෙන දේට වඩා අනික් පතුල බිම තබන විට දැනෙන දේ වෙනස් බව දැනුනි. සමහර විට වැලි පොළවේ ගල් කැට පෑගෙන විට රිදුමක් ඇතිවීමද රළු බවක්ද දැනුනි. මෙය ක්‍රියාවන්ගේ යම් වරදක් තිබේ නම් පහදා දෙන ලෙස පාද නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. අපට නිවැරදි උපදෙස් ලබා දෙන ඔබ වහන්සේට මේ භවය තුලදීම නිර්වාණය අවබෝධ වේවායි පතමි. මේකේ රචනයේ මුල් හරිය අහගෙන ඉන්නකොට පේන්නේ භාවනා කරන්නේ නැතුව සතිමත් වුණොත් හරියම ලේසි. මේ භාවනා කරන්න පටන් ගත්තොත් අලි අවුරුක වැටෙනවා. තටමණ්ඩයි වැඩ ගොඩයි. මොකක්වත් නැතුව නිකන් භාවනා කරන එක වැත්තක තියලා නිකන් සතිමත්ව වාඩිලා ඉඳ සතිමත් ඇවිදින්න එතකොට ලියන්න තේවල් ගොඩාක් හම්බ වෙනවා. හරියම විනෝදාන්තයක් වගේ යන. අතතිගත වෙලා දඩු කරලා දැඩි කරලා කරන දෙයක් නැහැ. ඉතින් ඒක එහෙම වුණාට ඒ සමහරු අර දැඩි කරලා දඬු කරලා කරන්න ආසයි. ඒ කර්ම රෝග. පෙර කරපු කර්ම තියෙනවනේ වගේ වන්න බෑ. කොච්චර විවේකයෙන් කිව්වත් ඒක වෙන්නේ නෑ. දඬු කරලා මිරිකල අල්ලගෙන ඉතින් කෑ ගහන බලන්නකෝ මේ හරි අමාරුයි කියලා. අමාරුයි. අමාරුයි වලිග උඩ ඉඳගත්තු. පොඩ්ඩක් නැගිටලා වලිගේ ගසා දාලා නිකන් වාඩි වෙන්න මොකක්වත් වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒක මම හිතන්නේ මේ වැඩමුළුවේදී අපි මතක් කරා මේ ලියපු එකනට එක වැටහිලා තියෙනවා. මොනවත් නැහැ වාඩි වෙලා වාඩිලා ඉන්න බව බලන්න. ඇවිදිනකොට නිකන් ඇවිදින බව බලන්න. එතකොට මේ වගේ ගොඩක් විස්තර දැක් ගන්න පුළුවන්. මුලදී නෙවෙයි ටික වෙලාවක් යනකොට. ඒ ඉස්සෙල්ලම ශරීරයේ සහයෝගය ලගන්න ඉගෙන ගන්න. තමන්ගේ කයේ සහයෝගය ගන්න ඉගෙන ගන්න. ඊට පස්සේ කය උදව් කරන්න පටන් ගන්නතර පස්සේ ලියන්න පුළුවන් පොත් ගන්න. ඒ නිසා අපිට තියෙන්නේ කයත් එක්ක තරහ. කයත් එක්ක වෛරය තියෙන්නේ. ඒකයි මේ දඬු කඳේ ගැහුවාගේ ගහලා හිර කරගෙන දඟලන්නේ. නෑ මේ කයට ප්‍රේම කරන්නේ ඒකට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ සුඛී යත්තාන පරිහරා. මට මේ ලැබිච්ච ආත්මයේ සුවසේ මම පරිහරණය කරනවා. එතකොට ඒක සතියත් ඒකමයි විපස්සනාවත් ඒකමයි මෛත්‍රියත් ඒකමයි. ඉතින් මේකේ මුල් වච වාක්‍ය කීපෙම ඒක සටහන් වෙලා තියෙනවා. ඒ නිසා පස්කොට් සුත දැයන තොරතුරු ඇවිල්ලා තියෙනවා. සීල දෙනා මේ විදිහට පරියන්කේ සක්මනේ මුල සුවසේ මේ කය පරිහරණය කරන්න පුරුදු වෙන්න ඉච්චරයි කියන්නේ. දහවන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගරුතර ලොකු ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව. මා සක්මනේ යෙදුනේ ලනුපැදුරු උඩය. සක්මනේ යෙදෙන විට පාද ලනුපැදුරු මත ගැටෙන ආකාරයත් ඇතැම් විට රිදුම් දෙන ආකාරයත් මට මතකය. එක් එක් පාදයෙන් පාදයට ලනුපැදුරේ ඇති කටුකටු ස්වභාවය හොඳින් පාදයට දැනුනි. ඇතැම් විටක නොඑක් සිතුවිලිද හිතට ආවේය. ඇතැම් විටක මොහොතක් ඒ සිතුවිලි මතම හිත රඳවාගෙන සිටි අතර එය වැරදි බව වටහාගෙන නැවත සක්මන් කරන අතර පාද කෙරෙහි අවධානය යොමු කෙලෙමි. මෙලෙස සක්මන් කරන සෑම මොහොතකම පුළුවන් තරමින් හිත සක්මන කරන පාද කෙරෙහිම යොමු කරමින් සිටියමි. පර්යංක භාවනාව. පර්යංක භාවනාව කරන්න පටන්ගත් මුල් විනාඩි කිහිපය මා මුළුමනින් මුලින්ම වාඩි වී ඇති අයුරු දෙස බලමින් එය මෙනෙහි කර ගත්ෙමි. මා භාවනාවට වාඩි වී ඇති බව හොඳින් සිතට ගත්ෙමි. අනතුරුව මිනිත්තු කිහිපයක් මගේ ශරීරය දෙස බලා සිටියෙමි. එවිට හුස්ම ගන්නා ආකාරයත් හුස්ම පිටවන ආකාරයත් විනාඩි කිහිපයක් බලා සිටියෙමි. එය මාක්කලේ ආයාසයකින් නොඋනද ඊතා කෙටි වේලාවකින්ම පිටතින් එන අරමුණු වලට හිත නැවත නැවත යන ආකාරයක් දුටිමි. පාද රිදුම් දෙන ආකාරයේද ශරීරයේ ඇතැම් ස්ථාන තද වී ඇති බවත් තේරුම් ගියේය. නිතරම සිත එහා මෙහා යන බව මාහට වැටහුණි. මහත්සේ උත්සාහ දරා එය වෙනස් කර ගත්ෙමි. නැවත නැවත ශරීරය දෙස බලමින් කෙමෙන් කෙමෙන් හුස්ම රැල්ලට හිත යොමු කරමි. මෙලෙස දිනය පුරාම හැකි හැම විටම සිහියෙන් යුතුව සිටීමට උත්සාහ කළෙමි. ඔබ වහන්සේටත් අප වෙනුවෙන් වෙහෙස ගන්වන කටයුතු වෙහෙස මහන්සි වී කටයුතු කරන සැමටත් උතුම් නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වේවා. ත්වන් සරණයි. මේ ලිපියේ තියෙන ඒ වගේ දඬු දැටි කරගන්න නැතුව කොහොම සුහදව ඉරියව් පහසුකම ලැබමින් කටයුතු කරන ආකාරය. ඉතින් ඒක එහෙම කටයුතු කරත් ඒ කටයුතු කරන ආකාරය ලියන්න දන්නේ නැත්තම් මම මේ මේ දීප දිනකට දොස් කියනවා නෙවෙයි ලියන්න දන්නේ නැත්නම් ආනිසංස නැහැ. ඒ නිසා හුදුවට කය ඉදුන් හිටු පහසුකම දෙන්න සුවසේ ආත්මේ පරිහරණය කරන්න ඒක විතරක් ලියන්න. ඒතර ගෙවල් වලට ගියාම කතා කරන දෙයක් නැති වෙයි. ඔය වල්පල් කතා කරන්න මේවා කරන්න කරන්න අකුසල්. මේ මම හොඳට පහසුවෙන් වාඩිලා ඉන්නවා මම ජොලියේ ඉන්නවා. කියලා ඒක විතරක් කියනවනම් ඔය නාකි නාකිච්ච ගෙවල් හිටියට ප්‍රශ්න නැහැ. මේක වෙලා තියෙන ඉන්නවට වැඩිය අනික කට්ටියගේ ඇඟ උඩ ඉන්නේ. බලපංකෝ හිටගෙන ඉන්න බෑනේ බලපංකෝ ඉඳගෙන ඉන්න බෑනේ බලපංකෝ බත් කන්න බෑනේ. ඕක කියලා ඇති වැඩක් තියෙනවා. නෑ ඒක විනාඩියක් හරි ගමන තප්පරයක් හරි ගමන සුවසේ ඉන්න හරි ගසන්නේ. ඉතින් ඕකට හුඟාක් මේ තටමඬ ඕන පූස්පැටිය දිහා බලන්න. පූසෙක් ඉන්න හැටි කොයි වෙලාවෙත් ඌ ජොලියේ ඉන්නේ. ඊයර මේ ළඟදී සුද්දෙක් කියලා තියෙනවා මේ මේ තාක්කල් ලෝකේ ඌසන් ගැන ලියපු පොත් එකක්වත් පාඩුවට ගිල්ල නැතුව හැම එකෙම පුදුම ලාභ ලැබිලා තියෙනවා. ලියනවන ලියපන් පූසෙක් ගැන. අරයාගේ මෙයාගේ ඇදපළදුයි වැරදිච්චයි චරුචුරුයි ඇඹුලයි තිත්තයි මොන කතාවද එනිසා මේක මේක කරන්ඩ කරලා හෙලි කරන්ඩ එතකොට Tamanට සතුටක් ආහන කෙනාට සතුටක් ඒතර බුද්ධෝත්පාද කාලේ ලෝකේ සුඛයක් සුඛෝ බුද්ධාණං උපාදෝ අපි යනවා ඊගා ප්‍රශ්නෙට තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. මම අවුරුදු 4ක් 5ක් පමණ බණ භාවනා කරමින් සතිමත් වීමට උත්සාහ දරන අයෙක්මි. සක්මන. තබන තබන පියවර සමග දැනෙන දැනීම් කෙරෙහි සතිමත් වීමි. පාද ඔසන ඔසවනවත් සමගම මෙම සියලු දැනීම් හඳුනා ගැනීම ඇතිවන ආකාරය සිතට හසු වේ. පාද ඉදිරියට තැබීමට වඩා සිතට හසුවන්නේ වේගෙන් පිටුපසට ඇදී යමින් සියල්ල අතීතයටම එක්වන ආකාරයයි. ඊතා ඉක්මනින් අනායාසයෙන් ගමන් කරන තත්වයකට සක්මනපත් වේ. පයෙහි දැනීම් අරමුණු කොට සතිමත් වීමට වඩා නිදහස්ව සිත පවත්වාගෙන සක්මන් කරන විට ගතසිත සැහැල්ලු ශාන්ත බවට පත් කරයි. පර්යංකය. මම ආනාපාන සති භාවනාවේ යෙදෙන අයෙක්මි. බොහෝ විට ආරම්භයේදී හුස්ම සංසිඳුණු තත්වයක පවතී. මේ දිනවල පරිසරයේ උණුසුම නිසා සියල්ල යට කරගෙන දැනෙන දාහය ඉස්මතු වේ. කල යුත්තේ ඉවසා සිටීම බව දන්නා නිසා ඔහේ බලා සිටිමි. අද පර්යංකයේදී පිට ප්‍රදේශයේ දැනුණු වේදනාව දෙස ඉතා සතිමත්ව බලා සිටියෙමි. එය වතුර නටන විට බුබුලු දාන ස්වභාවය සිහිගැන්වීය. වේදනා මතුවෙමින් මතුවෙමින් බිඳි බිඳී යන ආකාරය ඉන් සිත මද මදත් මෑත් කරගෙන ඔහේ බලා සිටිමි. සිතට ක්‍රමයෙන් වේදනාව ගැන උපේක්ෂාවකින් බලා සිටීමට හැකිවිය. ඔබ වහන්සේට නිරෝගී සුවයත් දීර්ඝායුෂත් පතමි. අර කෝච්චියේ අන්තිමටම තියෙන ඔබ්සර්වේෂන් සැලුන් එකේ ඉඳගෙන පහුවෙන හැටි බලන්න හිටපුවාම ඔය වගේම තමයි. ඒ මොකක් හරි එන්නේ ඉස්සලා පහුව. නැත්නම් බස් වල ට්‍රිප් යනකොට අපි ඒ කාලේ පිටිපස්සම සීට් එකෙන් පාර දිහා බලනවා. යනවා යනවා යනවා යනවා ඉවරයි. බලලා අඳුර ගන්න ඉස්සලා ගිහිල්ලා ඉවරයි. ඉතින් වගේ අපි යමක් කරදරයක් කරගන්නම් ওই යන එකක් හයියෙන් අල්ල ගන්නවා. අල්ලගත්තාම ඒකෙන් වද දෙනවා. ඒව තමයි අපේ ජීවිතය කියන්නේ. ඔය ගෙවිලා යන දෙයක් හයියෙන් අල්ල ගන්නවා. මේක මගේ අම්මා කියලා, මගේ තාත්තා කියලා, මගේ නංගි කියලා, මගේ මල්ලි කියලා වස්තු කියලා අල්ල ගන්න. අල්ලගත්ත දේ තමයි දුක. ඔය යන දේ යනවා. ඉතින් ඒක නිකන් කෝච් එක ඔබ්සර්වේෂන් සැලූන් එකේ යනකොට වෙනවා වගේ. ඉතින් ඒක හොඳට බලන්න හිටියොත් පේනවා ඒක අපි වේදම් කරන දෙයක්වත් නෑ. ඒකට අපිට මේ වේගය වැඩි කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ. හැබැයි බැලීම කරන්න. හැබැයි බැලීම කෙරුවට මදි මේ විදිහට ලියන්න. ලිවට පස්සේ වෙනවා යමක් දුකක් වඩපත් කරගන්න අපි ඒක හයියෙන් අල්ල බදා ගන්න ඕන. අල්ල බදාගත්ත දේ දුක. මේ යන දෙයට යන්න ඇරියනම් ඒක ලොකු විදර්ශනාවක්, ලොකු පටිච්චසමුපාදයක්, ලොකු අන්‍යෝන්‍ය ප්‍රත්‍යත්තේ. එතකොට ඒ රචනා මේ හිතලා කරනේව නෙවෙයිනේ. දැකලා ලියනවා පුදුම විදියට තව කෙනෙකුටත් නිවන දිහාට තල්ලුවක් ඇති වෙනවා. මේ දේවල් අල්ලගෙන අපි විඳින විඳවිල්ල තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා තවදුරටත් ඒ විදියට ගෙවෙන දේ, ක්ෂය වෙන දේ, වැය වෙන දේ, නිරුද්ධ වෙන දේ බැලීම සඳහා ධෛර්යය පහළ වේවා කියලා අපි යන ඊගා ප්‍රශ්නේ. අවසර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. පළමුව වම දකුණ වශයෙන්ුත් ඉන්පසු එය එසවෙන සහ තබන ආකාරයත් পায়ට වැලි පෑගෙන තද බවක් දැනගතිමි. ක්‍රමයෙන් නැවිදීමේ ක්‍රියාවලිය දැන සක්මන් කළෙමි. මෙසේ සමස්ත ක්‍රියාවලිය ඇවිදීමේ ඉරියව් බව දැනගැනි. දැන ගැනීම වැරදිද? සිත අරමුණට පිට යාමක්ද බව පහදා දෙන්න. කකුලෙන්, පතුලෙන්, විලඹෙන් පටන් අරගත්තට හොඳට සතිය පట్టල වෙලා සතිය හුරු වෙනකොට මුළු ඇඟම අපි නිස්සන්වනේ කියන එකට gediya පිටින් ඇවිදිනවා. ඒතර මේක වමද, දකුණද, විලුඹද, ලේ වගේ මොකක්වත් දන්නේ නැහැ. gedi පිටින් ඇවිදිනවා. එතකොට තමයි අපිට මම ඇවිදින දිහා මට බලන්න ඉන්න පුළුවන්න්නේ. එතකොට තමයි. ඒක වැඩි වැරදිල්ලක් නෙවෙයි හිත පිට යෑමක් නෙවෙයි. සතිය විස්තරණය වීම සතිය හැටියක්. එක තැනකින් බහගත්තට එක තැනකින් ඇතුළු වුණාට එක තැනකින් පටන් ගත්තට අන්තිමට මුළු ඇඟම පේනවා පිටිසක නෙමෙයි අන්තිමට මුළු විශ්වයම පේනවා එහෙම තමයි සර්වඥතාඥානෙ පහළ වෙන්නේ නිසා දන්නේ එක තැනකින් පටන් ගන්න හිමීට සතිය වැඩෙන්න අරින්න ඒක කියනවා මේ උල්පත් පෑනක් අරගෙන තින්ත පොන කඩදාසියක් උඩ තිබ්බොත් තියෙනකොටම තිතක් එනවා. එන්න එන්න එන්න තිත ලොකු වෙනවා. උල්පත් පෑනෙන් එන තින්ත නිසා එන්න එන්න තිත ලොකු වෙනවා වගේ අපේ දැනුම වැඩෙනවා. ඒකට බාධා කරන්නත් එපා, බාධාවක් කියලා හිතන්නත් එපා. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. හුස්ම සංසිඳී සිත සමාධිමත් වී වේදනානුපස්සනා චිත්තානුපස්සනා වශයෙන් ඉදිරියට යමි. සිතුවිලි ආවිට ඒවා නිරීක්ෂණය කර හඳුනාගෙන ඇලීම හෝ ගැටීම ඇති නොකර ඒවා පසු කර සමාධියෙහිම සිටිමි. බොහෝ විට සිතුවිලි නැතිව සිටින බව අත්විඳි අත්දකිමි. ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ විස්තර කර දුන් ආකාරයට සමාධිය සම්මා හෝ මිච්ඡා විය හැක. මා කරන මේ භාවනාව තුළින් ඇතිවන්නේ සම්මා සමාධියක් බව පැහැදිලි කරගන්නේ කෙසේදයි ඔබ වහන්සේ උපදෙස් දෙන ලෙස ඉල්ලමි. මාගේ භාවනාව ධර්මානුපස්සනාව දක්වා වැඩිමිට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී බව ලැබේවා. ඔය අස්පනා අපිට දෙයක් මත එන සමාධිය සම්මා සමාධිය. අතීත දේවල් අනාගත දේවල් අරය ළඟ මේ ළඟ තියෙන දේවල් හිතලා එන සමාධිය ඔක්කොම මිච්ඡා සමාධිය. එනිසා අස්පනා අපිටද කියලා බලන්න මම මේ සමාධිගත වෙලා තියෙන්නේ මේ හුස්මේද, පයේද, නැත්නම් මට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක නම් අනිවාර්යයෙන්ම සම්මා සමාධිය. එහෙම නැතුව මේ කොල්ලෙක් කෙල්ලෙක් දිහා බලනකොට එන සමාධිය, මීයෙක් දිහා පූසෙක් බලනකොට එන සමාධිය. ඒව ගොඩාක් දේවල් තියෙනවා. ඒව තමයි අපි ඉස්කෝලේ ගිහලා ඉගෙන ගන්නේ. ඔක්කොම වැඩේ මිච්ඡා සමාධිය. ඒක නිසා මම දැන් මෙතන ඉන්නකොට ප්‍රත්‍යක්ෂණය කළ හැකි දෙයක් මත අරමුණක් මත එන සමාධිය සම්මා සමාධිය කියලා අපි මේ වෙලාවට තේරුම් ගන්න ඉදිරියට යන ධර්මානුපස්සනාවට දඟලන්න එපා කායानुපස්සනාව වෙනවනම් ඊට ටික ඉබේ සිද්ධ වෙනවා බය වෙන්න දෙයක් නැහැ. කමඨාන් පිළිබඳ නෙමේ කෙටි ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ මම අහන්නම් අවසරයි ගරු ස්වාමීන් වහන්සේ කමඨහන් යනු කෙටියෙන් විස්තරයක් කමඨහන් යනු කුමක්දයි කෙටියෙන් විස්තරයක් කරන ලෙස ඉල්ලා සිටිමි. සමත භාවනාව හා විදර්ශනා භාවනාවද කෙටියෙන් විස්තරයක් ලබා දෙන්න ලෙස ඉල්ලා සිටිමි. කමඨහන කියන්නේ මොකක්වත් දන්නේ නැත්නම් ඔයද සමත විපස්සනා කියලා දෙන්නේ. ඒ නිසා මම කියනවා වැඩමුළු නායකත්වයට කමටහන් කියන්නේ මොකද්ද කියලා උත්තර දෙන්න කියලා. එතකොට මට දෙන්නේ කොට ගන්න පුළුවන්. මොකද්ද නම කියන්නේ ලියනගේ මොකද්ද නම ලියලා තියෙනවා. අපි ඉල්ලන බෑන්ට නිකන් මේ 90ක් දෙන අමාරුවේ දාපු කෙනාට කමටහන් කියන එක තේරෙනවද කියලා. කමටහන් කියන තමන් කරන දැනට කරගෙන යන භාවනාව හරි තමන්ගේ අත්දැකීම් හරිද වැරදිද කියලා දැනගන්න වහන්සේගෙන් උපදෙස් ලබා ගන්න එක කමටහන්. දැන් කමටහන කමටහන කියන්නේ මොකද්ද කියලා අහනවා. කමටහන් සුද්ධ කිරීම නෙවෙයි. කමටහන කියන්නේ භාවනා කළ යුතු ආකාරය පැහැදිලි කර දෙන්න. තව කවුද කැමති ඒකට මේ අත්දැවුවක් දෙන්න? කමටහන කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අපි බෞද්ධයෙක් වශයෙන් අපි ළඟට මුස්ලිම් මිනිස්සෙක් ඇවිල්ලා ඇහුවොත් කතෝලික කෙනෙක් ඇහුවොත් ඕගොල්ලෝ ගිහිල්ලා දවස් 5ක් භාවනා කරා මොකද්ද කමටහන? මොකද්ද කමටහන කියන්නේ කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරේ? අරමුණට අරමුණට හිත පවත්වාගෙන යෑම සතිය කියලා කියනවා. මේ අහන්නේ ඒක නෙවෙයි. මෙතන අහන්නේ කමඨහන කියන්නේ මොකද්ද කියලා. භාවනා අරමුණ. එතකොට ඒකත් කොහොමද තව ටිකක් මේ දන් නොදන්න කෙනෙකුට තැහැරි කරලා දෙන්නේ කොහොමද? භාවනා කමඨහන භාවනා අරමුණ කියන එක තවදුරටත් ඇහුවොත් අරමුණත් හරි කමඨහනත් හරි විස්තර කරන්න කිව්වොත් ඒක කමඨහන ප්‍රත්‍යක්ෂණය කිරීමක්. භාවනා කරන්න ඉස්සෙල්ලා අපි දැනගන්න ඕන කමටහන් මොකද්ද කියලා. භාවනා කෙරුවට පස්සේ වැරදි නිවැරදි භාවයේ ඉස්සෙල්ලා එක්කනා වගේ සමතේ නිවැරදි සමාධියක්ද නැද්ද කියලා බලදෑයි. නමුත් භාවනාවට යන්න කමටහනක් තියෙන්න eBay. භාවනාවට යන්න කර්මස් මේ මේ අරමුණක් තියෙන්න eBay. මේ අරමුණ කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද කියලායි ප්‍රශ්නේ. එක්කෙනෙක් අත උසුම් බෑ. එක්කෙනෙක් එක්කෙනෙක් කියන්න බෑ. ඔය ඉඳගෙන ඉන්නවා නම් හුස්මකට කියනවා අපි කමටහන කියලා. එතකොට ඇවිදිනවා නම් වතුරට දැනෙන දේ. පත් කනවා නම් නානවා නම් අතපය හොදනවා නම් එදි පෙරති හොදනවා නම් දත් මැදිනවා නම් හැම වෙලාවෙදීම කරන දේ කමටහනක් කරගන්න නැත්නම් ඉරියව්ව කමටහනක් කරගන්නවා. චේතනාපූර්වක කරන දේ කමටහනක් කරගන්නවා. කමටහන කියලා කියන්නේ වැඩපොළ කියන එකයි. කර්මස්ථාන. කම්මල කියලා කියන්නේ. ඒ මිනිස්සේ වැඩ කරන තැන. අපේ හිතේ කම්මලක් නෑ. අපේ හිත නන්නත්තරයිනේ. රීලා මනසක් නැති ඉන්නේ දැන් ඉන හැම වෙලාවෙම මෙතන හිටපන් කියලා එයාට වැඩ පොලක් බාර දෙන්න. භාවනා නොකරන කෙනාගේ හිත නන්නත්තරයි රිලෙවෙක වඳුරෙක්ගේ මනසක් වගේ දුවනවා. කර්මස්ථානේ තියෙන එකනට දන්නවා එහෙම දුවන්න බෑ මෙන්න මෙතනයි මගේ වැඩ පොල කියලා කම්මල කියන වචනේ තමයි දහස් වෙලා තියෙන්නේ. අරමුණ කියනවා නම් වෙඩි තියෙන එකන ඒ එල්ලෙට ගන්න දේ මෙන්න මේකටයි මම වෙඩි තියන්නේ කියලා දන්නවා. ඉතින් ඒක මේ සුද්ධ කරගන්න නැතුව භාවනා කරන්න හදනවයි කියලා කියන්නේ ඉතින් මේ මොනවද කරනවා ආචහිත්‍ය ගුණා බැඳා වගේ මොකද්ද කරන්න කියලා දන්නේ. ඒ නිසා කමඨාන අරමුණ කියන එක තේරුම් අරගෙන ඒ ඒ ඉරියව්වේ ඒ ඒ වෙලාවේ මං හිත තියන්න ඕනේ පවත්න්න ඕනේ දේ ඒ කෙනාට දන්නේ නැත්නම් එයා අසරණයි අනාතයි. කරන කරන දේ මෙතන හිත තියන්න ඕනේ කියලා දන්නවනම් මරණ මොහොතදීවත් අසරණ වෙන්නේ නැහැ. එයා දන්නවා මරණ මොහොතේ මෙන්න මෙතන හිත තියන්න ඕනේ කියලා. ඉතින් ඒක අපිට හරි අමාරුයි තව කෙනෙකුට කියලා දෙන්න. ඕන නැති කෙනෙකුට කොහොමඩක්වත් කියලා දෙන්න බෑ. ඕන කෙනාටත් ඒකට යොදලා හිත යොදලා යොදලා තමයි බුද්ධජාන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂය පෙරම් පුරලා තමයි සතෝ අසසති සතෝ පසසති කියලා කියන්නේ හුස්ම සිහියෙන් හුස්ම ගන්න සිහියෙන් හුස්ම හෙලන්න කියලා. ඉතින් මේ බුදුරජාන් වහන්සේ මේ තේරවාදයේ උගන්වන කමඨාන සුවිශේෂ ලක්ෂණ වගේක් තියෙනවා. එකක් අස්පනා පිටම තියෙනවා. හිතාගත් එකක් නෙවෙයි. දෙක ඒක උදාසීන එකක් වෙන්න ඕන. රාගය හෝ ద్వේෂය දනවන්න බැරි. තුන ඒක නැවත නැවත එන එකක් වෙන්න ඕන. ඉතින් යෝගාවචරය එහිම යොදවනකොට ඒ අරමුණත් එක්ක එයා ඉතින් සුවත වෙන්න පටන් අරගන්නවා. එයා අඳුන ගන්න. ඉතින් අඳුනගත්ත දේ නෙවෙයි නිවන කියන්නේ. නිවනට යන්න මේ අඩයාලමක් තියාගත්ත, ලකුණක් තියාගත්ත, සලකුණක් තබා ගැනීම තමයි මෙතන වෙන්නේ. එච්චරයි. සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. ඒව කියලා දෙන්න ඕනේ නැහැ මේ කමඨහනක් දන්නේ නැති කෙනාට කොහෙද කතා කරන්නේ. ඉතල කමඨහන වඩන්නකො වඩලා කියනකොට මම කියන්න සතා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ යන්නද කියලා මේවා නිකන් මූලධර්ම ප්‍රශ්න. එච්චර. Working meditation. When I am doing working meditation, First I pray to Supreme Buddha. I start to work normally first. I felt the roughness of the mat. After a few minutes, my mind says me to stop the meditation and roam here and there, but I did not allow him. I did not allow it and continued my meditation. In the meditation, I could keep my focus a lot on my legs more than other things. I felt that some thoughts came to my mind. Some moments I failed to do other works, but I continue my meditation. When I am when I am working in the mat, first I work to the end of the path and stand there. Afterwards, first I turn my right leg, then my left leg, again my right leg, and then left leg. I am taking up my right leg. I know I am taking up my right leg. When I am keeping my right leg, I know I am keeping my right leg. When I am taking up my left leg, I know I am taking up my left leg. When I am keeping my left leg, I know I am keeping my left leg. I know I am keeping. After few minutes, I felt that when I am taking my leg up, first I felt that when I am taking my leg up, take my foot and then foot fingers and then the thumb. When I am keeping my leg, first I, first I keep my fo- uh, thumb, then my foot fingers and then foot. After I continue my working meditation, after few minutes. Vedaman monk, please give uh, advice to continue my meditation. So how many steps continuously you can continue keep mindful? How many left, right, left, right, like how many steps? I could um, go with the mindfulness. I could go 26, 27 steps but uh, some of the steps I could not go with the mindfulness. So that is the that is the quantity of mindfulness, so you must go with the determination. When it is reaching 20 steps, I must try to keep one more step, like increase the number of steps you keep mindfully, and there you can slowly, slowly increase. Don't try to go to 20 to 30, 20 to 40, just 20 to 21. 21 to 22 like slow increase. And then slowly, slowly that means mindfulness is increasing. And not only only the carpet, even when you are walking to the other places, also you can be aware that I am with the left leg and that I am with the right leg. That is uh, beyond walking meditation. Understand? කීයක් කොලගෙනද පත්තට තියෙන ඔක්කොම උස්සගෙන. දැන් මෙතෙන් නේද තොර තොර ඉන්නවා මේ අකුණු ගහනවා. Sitting meditation. Venerable Thero. When I am doing sitting meditation, first I choose a place and sat on it. After a few minutes, I could feel my breath. There were two objects that which I could take. That was breathing in and out and blowing my stomach in and out. I took which a lot of fo- focus went to it. I took the breathing in and out. I could take 27 breaths without any disturbance and with mindfulness. I could feel my legs were touching to the pillow. Some, some of the thoughts came to my mind and it was very disturbance that I could not continue my meditation. But I try to continue my meditation. So whenever it go for the thought, knowing that my mind is not with the breath, but with the thought, it's a good thing or bad thing? I feel it's like bad. Try to talk to the mic. I feel it's like bad. So if you do not know, still bad. Now you know. I am not in the breath, but in the thought. And therefore, that understanding also because of your mindfulness. So what you have to do, not to worry about the thought, see the possibility to come back to the breath or to the rising and falling the abdomen. So therefore, main thing is not to worry. Mind will jump off, no problem. But as far as you know, it jump into the thought, jump into a sound, jump into a pain. That very understanding is very important, very appreciable. Good. Veritable monk. When I am ready to do sitting meditation, when I close my eyes, I could see more two huge eyes like a lion's eyes. Please give me a... You have to repeat. Slowly read it. I can't get it. You may read it. Repeat. Veritable monk. When I am ready to do sitting meditation, when I am closing my eyes, I could see more two huge eyes I, it is like lion's eyes. Please give me a advice. You see two eyes. Never mind. So you know it is you are with the closed eyes. It is a, uh, not the eye looking, your mind is looking. So what you have to understand, this is not my projection, it is something happening. So when you are seeing eyes, can you still be aware that you are sitting? When you observe, when you see the eyes, instead of worrying, can you make sure that I am sitting, I am not standing, I am not walking, I am sitting? Yes, I can. That is the way to do away with the whole unwanted see. Venerable Thero, thank you for your valuable advice to improve my meditation. May I dedicate many merits to Venerable Thero as soon as attend the Nibbana. So if I get attain to Nibbana, who is going to help you then? It's a hell of a thing. Okay, anyway, good. So I will not attain to Nibbana till you come. Walking meditation, Venerable Thero. I chose a sandy place to walk. First I walked on it for two, three times. Then I came to the edge of the path and kept my leg mindfully. First I kept my right leg, then my left leg, I count the steps which I kept. It was 26. When I kept my right leg, I know it was right leg. Whenever I, I even notice that due to my body weight, that my feet is sinking, and when I raise my leg, I know I am taking my leg up, and I felt that the sand is pushed back, or sometimes the particles get stick to my leg. Same experience to left leg. When I walked on the sa- sand floor, I felt the sand was rough, touching on my feet, and they were poking. Sometime I, fe- I stepped on smooth leaf and dry leaf, which I were, which I, which were fallen on the ground. When I stepped on smooth leaf, I felt it was smooth, and when I stepped on dry leaf, I felt it was rough, and I heard a sound. When I was walking on my path from ten times up and down, slowly I heard I heard sound from animals, from birds, and from the wind. And I knew that this were sounds of different varieties. I even felt the places contained hot and cold. The place with shade has cold air and the sand was cold. The place with without shade has hot air and sand was hot and warm. When I kept my leg, first I kept my heel, then my thumb finger. When I rise up, first I first I took my heels, then the thumb finger. After sometimes I got a pain in the side of heel, so I decided to stop. So when you go to the end of the path, path when you are turning, still you have to be sure the already earned mindfulness is not scattered they're slowly moving without disturbing the mindfulness. I move slowly without so that, disturbing. That is the next lesson. And the other one is, away from the walking path, when you are climbing up, climbing down, going to the other places also, you can see how much you can keep the track with your leg. Not in that meditation time, not in the meditation path. Other places also you can expand it. That is the way you have to facilitate it. Venerable Thero, thank you for your valuable advice to improve my meditation. May I dedicate my merits to Venerable Thero as soon as attain the Nibbana. සාදු සාදු සාදු. දැන් එමුනා අපි මෙතනින් නතර කරනවා සතිವಾರේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.